එක් සූත්‍රයක් මේ සූත්‍ර ධර්මයට අනුව සමත භාවනාව පිළිබඳවත් ඒ වගේම විපස්සනාවට එය සම්බන්ධ වෙන ආකාරයේ පිළිබඳවත් සරල හැඳින්වීමක් කිරීමටයි මා අදහස් කරන්නේ. මේ ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කරගන්නට යෙදුනේ බුදුරජාන් වහන්සේ වදාළ සූත්‍ර කාණ්ඩයක්. මා මතක් කළා එක සමාපatti වර්ගයේ අංගුත්තර දුක නිපාතයේ සමාපatti වර්ගයේන සූත්‍රයක් කියන එක. මේ දුක නිපාතේ එනවා හුඟා කරුණු තියෙනවා කරුණු දෙක දෙක තමයි මේකේ පැහැදිලි කරන්නේ. ඒ තුලින් මා තෝරාගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ සූත්‍ර කාණ්ඩය. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ධර්මතාවයන් දෙකක් තිබෙනවා මොනවද මේ ධර්මතාවයන් දෙක සමතය සහ විපස්සනාව. මොනවද මේ ධර්මතාවය කියලා කියන්නේ? ශ්‍රී සද්ධර්මයටත් අපි ධම්ම කියලා කියන්නට පුළුවන්. සියලුම ප්‍රඥාප්ති වලටත් ධම්ම කියලා කියන්නට පුළුවන්. තවත් මේ ධම්ම කියන පදයෙන් විස්තර කරන මහ ගොඩක් දේවල් තියෙනවා විනය පිළිබඳ ස්වභාව ධර්මයේ පිළිබඳව මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳවත් මේ ධම්ම කියන වචනේ යෙදුතෙන් තියෙනවා. ඒතර මෙතන ධම්ම කියන වචනේ තියෙන්නේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳවයි ඒ වගේම නිස්සත්ත්‍ය නිජීව කියන අර්ථෙනුත් අපි ධම්ම කියලා ප්‍රකාශ වෙනවා. සත්වයක් නොවන, පුජ්‍යලයක් නොවන, ආත්මයක් නොවන කියන ස්වභාවෙනුත් ධම්ම කියලා කියනවා. එතන මෙතන තියෙන්නේ මේ ධර්මතාවයන් දෙකක්. මේ දෙකම බුදුරජාන් වහන්සේ එක හා සමානව වැදගත් කොට සලකලා තියෙන බවයි අපිට පෙනී යන්නේ. අපි බලමු සාමාන්‍යයෙන් ලෝකේ දිහා බැලුවෙන් පස්සේ සමස්තයක් වශයෙන් ගත්තන් පස්සේ මිනිස්සු පමණක් නෙවෙයි තිරිසංගත සතුන් පවා දෙවියන් පවා නිතරම වින්දනාත්මක පැත්තටයි Tamange හිත බරව තියෙන්නේ. ඒට හේතුව අනාදිමත් සංසාරයේ අපේ හිත පුරුදු කරලා තියෙන්නේ ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රියම් ප්‍රීණණය කරන සතුටු කරන පැත්තට. ඒක අපි කාටවත් අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නෑ සංසාර පුරුද්ද අනුවම අපේ හිත ඇදිලා යන්නේ ඒ වින්දනාත්මක පැත්තට. ඒ පැත්තෙන් ලැබෙන සතුට තමයි මිනිස්සු හුඟක් සැප වශයෙන් සලකන්නේ. කෑම් බීම් ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන තනතුරු මිල මුදල් ලාභ ලෝභ දූදරු අමුදරු ආදී මේ වගේ ලබන සැප පැත්තට තමයි මිනිස්සු බහුතරයක් ඇදිලා යන්නේ. නමුත් මේ ආධ්‍යාත්මයේ තුලින් කෙලෙස් යටපත් කරගෙන රාග ద్వේස මෝහ ආදී මේ කෙලෙස් යටපත් කරගෙන හිත සංසුන් කරන පැත්තට හිත සංසිඳියාවක් ඇති කරන පැත්තට යන්න උත්සාහ දරන පිරිස සමස්තයක් වශයෙන් ඊ타ත්ම අඩුයි. ඊ타ත්ම අඩුයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සැප දෙකක් තියෙනවා. මොකද්ද සැප දෙක? කායික සැපේ සහ චෛසික සැපේ. එතනින් උන්වහන්සේ කියනවා කායික සැපයට වඩා චෛසික සැපය අග්‍රයි. මොකද හිතේ සංසිඳියාව තුලින් කෙලෙස් යටපත් වෙනවා, හිත සංසුන් වෙනවා, හිතේ තියෙන දාහ ගති, පීඩන ගති අඩු වෙලා යනවා, කය නිරෝගිමත් වෙනවා, ඒ වගේම සිත නිරෝගීමත් වීම සමග කයත් නිරෝගීමත් වෙනවා. විශාල මානසික සහනයක් ඇති වෙනවා. කොටින්ම කියතොත් මිනිස්සු වින්දනාත්මක පැත්තෙන් ලබන සතුටට වඩා ලක්ෂ සංඛ්‍යාත වාරයකින් වැඩි මානසික සතුටක් ලබන්න පුළුවන් ඒ මානසික සතුට තමයි අපි මේ වර්ධනය කරගෙන ගියාම සමතය කියලා කියන්නේ මානසික සැපය වර්ධනය කරන ක්‍රමයක්. මේක බුදුරජාණන් වහන්සේ ම නව මීට පෙර පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා යම් යම් ශාස්ත්‍රෝන් වහන්සේලා තපස්වී වරුන් මේ හැම කෙනෙක්ම මේ මනස දියුණු කරන පැත්ත ගැන හිතලා තියෙනවා. දැන් අපේ ජාතක කතා පාළිය ගත්තන් පස්සේ අපේ බෝසතාන් වහන්සේ නොයේකුත් වාරවලදී උන්වහන්සේ තපස්වීවරයෙක් ඒ වගේම උන්වහන්සේ අනගාരിക ජීවිතයක් ගත කරන්න පුරුදු කරගත්ත කෙනෙක් බොහෝ ජීවිතවලදී සමහර තරුණ කාලේ ඉඳලම එතකොට ඒ තුලින් උන්වහන්සේ මොකද කළේ මේ හිත සංසුන් කරගෙන හිත සමතේකටපත් කරගෙන හිත සමාධිගත කරගෙන නිරාමස පීතියක් අනුභව කරමින් උන්වහන්සේ කාලය ගත කළා. තවත් විදිහකින් කියනවා නම් ධ්‍යාන උපදවාගෙන අවිඥා ලබාගෙන ඒවා පාදක කරගෙන ලබන ඒ සත්‍ය නිසා උන්වහන්සේ බ්‍රහ්ම ලෝකවල උපතින් උපදින උපත ලබනවා. අදත් ඉන්දියාව වගේ රටවල් වල මේ ධ්‍යාන භාවනා කරන අය ඒ වාගේම කෙලෙසුන් යටපත් කරගෙන බොහොම සාන්ත තපස්සීවරුන් වශයෙන් කටයුතු කරන අය අදත් ඉන්දියාවේ ඍෂිකේස් ධර්මශාලා හිමාචාල් ආදී ප්‍රදේශවලදී දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සමතේ පැත්ත ගැනයි ඒ අපිට පැහැදිලි වෙන්නේ. මේ ධර්මස්සවණය කරන ගිහි පින්වතුන් වශයෙන් ඔබත් කැමති නැද්ද? <coughs> තමන්ගේ හිත ටිකක් සංසිඳුවාගෙන ආකූල ව්‍යාකූල මනසේ තියෙන ඒ ව්‍යාකූල ගති යටපත් කරගෙන සංසුන් සිත පරිහරණය කරන්න ඔබ කැමති නැද්ද? දැන් අපිට පෙනී යන්නේ සමාජයේ දිහා බැලුවෙන් පස්සේ 100ට 80ක් 90ක් පමණ දෙනා ඒ පැත්තට වඩා හොයන්නේ අර ඉඳුරම් පිනවන පැත්ත, ධනය හොයන පැත්ත තමයි මිනිස්සු අද බහුල වශයෙන් යන්නේ. ඒවා සමහර විට ගිහි සමාජයත් ඉක්මෝලා ගිහිල්ලා ඊට එහා ගිය පැවිදි පක්ෂය තුල පවා ඇති වී තිබෙන්නේ ප්‍රසිද්ධිය ඒ වගේම ධර්මයේ විකෘති කරලා තමන් ප්‍රසිද්ධියක් ලබා ගැනීම තමන් නොරහත්ව රහත් කෙනෙක් වශයෙන් ඇඟවීම තමන් බුදු බුද්ධත්වයේ තබා බුද්ධත්වයට කිට්ටු වෙලාවත් නැතුව ඒ බුද්ධත්වයේ ලබාගත් කෙනෙක් විදිහට ඇඟීම ඒ වගේම තමන්ගේ වාක්සල්‍ය යොදාගෙන කතිකත්වයේ යොදාගෙන නොයෙකුත් ධර්මයේ විකෘති කරන ධර්ම පర్యాయයන්ට විකෘති අර්ථ දෙන මේ විදිහේ ක්‍රමද වර්ධනය වෙලා ගිහිල්ලා තියෙනවා. මේකෙන් මොනවද ඇත්ත බලාපොරොත්තු වෙන්නේ? මිනිසුන්ට විමුක්තිය ළඟා කර දීමද මිනිසුන්ගේ හිත තුළ සමතය හෝ සමාධිය දියුණු කරන්න මග හදා දීමද නැහැ. ඒ අය යම්කිසි කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරන පිරිසක් වශයෙන් තමයි මට නම් පෙනී යන්නේ. ඒ මොකද මේ නෛර්යානික බුද්ධ ශාසනය විනාශ කරලා අධර්මයේ ඉදිරියට ගෙනල්ලා මිනිසුන්ගේ ධර්මයේ අධර්මයේ තෝරා ගන්න බැරි විදිහට ව්‍යාකූල කරලා නමුත් ඒ ඇත්තෝ ප්‍රසිද්ධියක් ලබනවා අපි බුදු අපි අනුබුදු අපි රහත් මේ ආදි වශයෙන් ඉතින් මේක තේරුම් ගන්න තරම්වත් මනස හැදිච්ච නැති බෞද්ධයන් කොහොමද විදර්ශනා වඩලා නිවන් ආબોධ කරගන්නේ මේවා තේරුම් ගන්න තරම්වත් දැනුමක් නැති මිනිස්සු කොහොමද මේ සාසනික ප්‍රතිපදාව යෙදෙන්නේ? ඉතින් මිනිස්සු කතා කරනවා අපි භාවනා කරනවා අපි චිත්ත සමාධිය ඇති කරගෙන ඉනවා අපි මේ මේ සමාපatti වලට සමවැදිලා ඉන්නවා කියලා මිනිස්සු නිකන් මේක වෙළඳ භාණ්ඩයක් වගේ ධර්මයේ යොදාගෙන තියෙන ආකාරයකුත් අත්ත වශයෙන්ම යම් කෝණයකින් බලනකොට අපිට පෙනී යනවා. ඒ නිසා බෞද්ධ පින්වතුනි ධර්මයේ අහනු කැමති පින්වතුන්ට මම මතක් කරන්නේ මේවා ඇත්ත වශයෙන්ම ඇත්ත නෙවෙයි සත්‍ය නෙවෙයි ධර්මයේ නෙවෙයි ඒ නිසා අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේ අපිට මොනවද දෙන පණිවිඩය කියන එක පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නට ඕන. ඒ පිළිබඳව යමක් මුලින්ම මතක් කරනවා නම් උන්වහන්සේ දේශනා කරපු තැනක සඳහන් වෙනවා නහි සීලවතං හේතු uppajjanti තතහාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා ඔන්න නුවණ තියන අයට තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ කියමන. නහි සීලවතං හේතු uppajjanti තතහගතා. සීල් රකින්න හැටි කියලා දෙන්නටවත්. ඒකට අනුලෝමව දන් දෙන හැටි කියා දෙන්නටවත්. එහෙම නැත්නම් ධ්‍යාන භාවනා කරන හැටි කියා දීලා අභිඥා ලබාගෙන බ්‍රහ්ම ලෝක වලට යන ආකාරය කියා දෙන්නටවත් නෙවෙයි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒක උන්වහන්සේගේ දේශනාවේ තියෙන අප්‍රකට නැත්නම් සුවිශේෂ දෙයක් නෙවෙයි උන්වහන්සේගේ දේශනාවේ තියෙන සාමාන්‍ය දෙයක්. දානීය පිළිබඳ කතා කිරීම, ඒ වගේම සීලය පිළිබඳ කතා කිරීම, ඒ වගේම සමත භාවනා පිළිබඳ ධ්‍යාන භාවනා පිළිබඳ කතා කිරීම උන්වහන්සේගේ දේශනාවේ සාමාන්‍ය දෙයක්. උන්වහන්සේගේ දේශනාවේ තියෙන සුවිශේෂදී තමයි ඔයමා උද්දෘත කරලා ගත්ත පාඩියෙන් කියවෙන්නේ සීලයක් පිළිබඳ හෝ ඒ සමාධිය ඇති කරගෙන ධ්‍යාන භාවනා කරලා ඒ පැත්තට යන ආකාරයේ හෝ විස්තර කරලා මිනිසුන් ඒ වගේ සමාදම් කරවන්නම නෙවි බුදු කෙනෙකුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මේ pāli අක්ෂර 8න් කියන මේ වචන තුන පැහැදිලි කරලා දීලා ඒ තුලින් මේ යම්කිසි මේ ශ්‍රාවක පිරිසට සැනසීමට සැනසීම ලබා ගන්න පුළුවන් මාර්ගයට යොමු කිරීමයි. මොකද්ද මේ වචන තුන? අනිච්ච අකුරු තුනයි. දුක්ඛ අකුරු දෙකයි. අනත්ථ අකුරු තුනයි. මේ අකුරු අටෙන් කියන වචන තුන මුළු ලෝකෙම ගත්තා වෙනවා. සමස්ත ලෝකෙම ගත්තා වෙනවා. අවිඥානික වූ සවිඥානික වූ සමස්ත ලෝකෙම මේ තුනට යටත්. මොනවටද? මේවා සේරම අනිත්‍යයි. කිසිම නිට්ටයතාවයක්, ස්ථිරතාවයක් නැහැ. හැම වස්තුවක්ම සත්ව පුජ්‍යලාදී වශයෙන් කතා කරන හැම දෙයකුත් ඒ වාගේම ද්‍රව්‍යාත්මික තවත් නොයෙකුත් භෞතික දේවල් දිහා බැලුවෙන් පස්සේ හැම දෙයකුත් නিত্য නෑ ස්ථිර නෑ සදාකාලික නෑ අනිත්‍යයි වෙනස් වෙනවා විනාශ වෙනවා ඒ වගේම මේ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන් කමක් නෑ බුදුදහමේ තියෙන සුවිශේෂත්වයත් ඒ එකක් වෙනත් වෙනත් ආගම් වල ආත්ම සංකල්පය ආත්ම දෘෂ්ටිය විනාශ නොවන ආත්මයක් තියෙනවා කියන එක වෙනත් ආගම් වලින් කියවෙනවා Hindu ආදී ආගම්වල. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආගමේ දේශනාව එහෙම කොතනකවත් නැහැ. ආත්ම භාවය කියන මේ සම්මුති විවහාරයේ තියෙන්න පුළුවන් තියෙනවා. නමුත් එහෙම නොවෙනස් වෙන ආත්මයක් තියෙනවා කියන එක කොතනකවත් කියලා නැහැ. ඒවා සේරම අනාත්මයි. ඒකෙන් අදහස් කරන්නේ මොකද මේ කිසිම භෞතික දෙයක් හෝ තමන්ගේ කියලා අල්ලාගත්ත කිසිම දෙයක් හෝ තමන්ගේ කැමැත්තේ හැටියට පවත්වන්න බෑ. අවස කට්ටේන තමන්ගේ වශගේ තියන්න බෑ. අසාර කට්ටේන සාර වශයෙන් ගන්න දෙයක් නැහැ. මේ ආදි වශයෙන් ගත්තන් පස්සේ ඒවා හැම දෙයක්ම අනාත්මයි. මගේ කැමැති හැටියට පවතින්නේ නැහැ. ඒ වාගේම කිසි ඒකට කිසිම බලධාරියෙක් ප්‍රධානියෙක් ඒ ඒවා මවාපු හදාපු කෙනෙක් කවුරුවත් නැහැ. ඒක ලෝක ස්වභාවය අනුව ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. ඒ අනාත්ම ලක්ෂණයෙන් යුක්ත දේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දේ අපි හිතනවා නම් මගේ කැමැත්ත හැටියට තියෙන්න ඕන කියලා යමෙක් හිතනවා නම් ඒක එයාට මහා දුකක්. එයාට මහා දුකක් පීඩාවක්. ඒ නිසා මේ තිලකුණ කියන එක තමයි මේ තථාගත ධර්මයේ වැදගත්ම දේ. මේ තිලකුණ පිළිබඳව යම් වැටහීමක් ඇති කරගත්තොත් අවබෝධයක් නැතත් ඒ තැනැත්තාගේ ජීවිතය තෘප්තිමත්ව ගෙවන්නට නිවැරදි නිර්වෘල් ජීවිතයක් ගත කරන්නට මේ කරුණ ටික ප්‍රමාණවත් වෙනවා. දැන් අපි අපේ මාතෘකාව දෙසට නැවතත් යොමු වෙමු. දැන් මේ අපිට මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන මේ සමතය නැත්තම් මේ සමත භාවනාව කියන වචනය තමයි වැඩි වශයෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. සමත කියන වචනයෙන් කියන්නේ සංසිඳීම. දැන් ওই සමත බල, සමත මූල මණ්ඩල, සමතයකට පත් කළා. ඔය ආදි වශයෙන් අපිට පේනවා නිකන් යම් සංසිඳවීමක්. යම්කිසි විදිහකට සතුටක් ලබා දෙන ආකාරයේ ස්වභාවයක් තමයි අපිට ඒකෙන් පේන්නේ. ඒ සමත. ඒකට මේ සමතය කියන මේ භාවනා පැත්තෙන් ගන්නකොට කියන්නේ මොකද්ද මේ කෙලෙස් යටපත් කරන කෙලෙස් සංසිඳවන මේ ශක්තියක් තියෙනවා නම් ඒකට තමයි සමත කියලා කියන්නේ. එතකොට මේක භාවනා පැත්තෙන් ගත්තන් පස්සේ සමත භාවනා කියලා අපිට කතා කරන්න පුළුවන්. දැන් ඕනම හිත දියුණු කරන කෙනෙකුට හිතේ කෙලෙස් යටපත් කරන්න උත්සාහ ගන්න කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕන මොකද්ද සමතයක් ඇති කර ගන්නට ඕන. හිතේ තියෙන කෙලෙස් බරපතල කෙලෙස් යටපත් කර ගන්න ඕන. විශේෂයෙන් සමත භාවනා කියන මේකෙන් හඳුන්වන්නේ ඒ සමත භාවනා වැඩිවීමෙන් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය හෝ අබ සූත්‍ර ක්‍රමයේ ධාන හතර හෝ ලබා ගැනීමත් ඒ ධානාපාද කර ගනිමින් අභිඥාසිත උපදවාගෙන ඒ අභිඥා ශක්තිය දියුණු කරලා නොයෙකුත් විදිහේ 이르දි බල ආදී ලබා ගැනීමත් ඉහළෝක වශයෙන් පරලෝක වශයෙන් ධ්‍යාන තලයකට ගිහිල්ලා බ්‍රහ්ම ලෝක පරායනව රූප හෝ අරූපාවචර හෝ බ්‍රහ්ම ලෝකගත වීමක් තමයි සමත භාවනාවේ තනිකර කරන ඒ යම් අයගේ තියෙන ප්‍රධාන ඉලක්කය. ඒක බුදුරජාණන් වහන්සේගේ දවස නෙවෙයි ඊට පෙරත් දැන් උන්වහන්සේ උපත ලැබූ කාලේ ආලාර කාලාම උද්දකරාම ආදී ඒ තපස්විවරුන් ගත්තන් පස්සේ අපිට පේනවා ඒ තපස්විවරුන් රූප අරූප ධ්‍යාන උපදවාගෙන හිටියයි කියන එක. ඒ මේ ධ්‍යාන පාද කරගෙන ධ්‍යාන දියුණු කරලා සමාපatti වශයෙන් දියුණු කරලා අභිඥා ශක්තියෙන් ලබාගෙන ඒ අභිඥා බලයෙන් තමයි උන්වහන්සේලා කාලය ගත කරලා තියෙන්නේ. Tamanne ඕන ඕන අවස්ථාවල ඕන ඕන තැන් වලට යන්න පුළුවන්. ඒ වගේම Taman හිතන හිතන දේවල් සමහර විට සඵලමත් කරගන්නට පුළුවන්. මේ ආදී හුඟක් ලෞකික දේවල් කරන්න ශක්තිය තියෙන සමත භාවනාව තුලින් ධ්‍යාන භාවනාව තුලින් මේ සමතේ පුරුදු කිරීමේදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නීවරණ යටපත් කිරීම. සාමාන්‍ය ලෞකික සමාජයේ දිහා බැලුවම මිනිස්සු හැම කෙනෙක්ම වගේ මේ නීවරණ වලටයි යට වෙලා ඉන්නේ. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය. හොඳට ලෝකයේ දිහා බලන්න, සම්මාන මානව සමාජයේ දිහා බලන්න මේක මිනිසුන්ට පමණක් ආවේනික දෙයක් තිරිසංගත සතුන්ට මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු සේරම මේ නීවරණ වලින් තමයි යට වෙලා ඉන්නේ. දැන් කාමච්ඡන්ද නීවරණය කිව්වන් පස්සේ පංච කාමයන්ට අයිති දේවල් ලබා ගැනීම, තහවුරු කර ගැනීම, තව තවත් ලබා ගැනීම, සෑහීමකටපත් නොවීම. එතකොට මේ කාම දේවල් කාම වස්තුන් පිළිබඳ තියෙන අධික කෑදරකම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒක නිවනට සහ ස්වර්ග මොක්ෂයට නිවනටත් බාධාවක් බ්‍රහ්ම ලෝක ආදියට යෑමටත් බාධාවක්. ඇතැම් විට ඒක ස්වර්ග පරායන වීමටත් ඒක බලපතල වුණොත් ඒක බාධාවක්. ඒ නිසා ඒක නීවරණ ධර්මයක්. එතකොට ඒක තමයි ලෝකයේ තියෙන ප්‍රබලම ශක්තිය ලෝභය. ආසාව, තෘෂ්ණාව, කෑදරකම, ගේධය මේ නම් වලින් මේක හඳුන්වනවා. මං ව්‍යාපාද නීවරණයේ අද අපිට සමාජය දිහා බැලුවම බහුල වශයෙන් දකින්න හම්බෙන්නේ කාමච්ඡන්දේ පැත්තෙන් එන පැත්තටත් වැඩිය ව්‍යාපාදය. දේශය, තරහව, ක්‍රෝධය, වෛරය මේවා වර්ධනය වෙන්නේ මේ දේශයේ මුල් වීමෙන්. එතකොට සමාජය දිහා පොඩ්ඩක් බලන්න මිනිස්සු මිනිස්සු මරලා දාන හැටි, පවුල් පිටින් විනාශ කරන හැටි, අනුන්ගේ දේපල විනාශ කරලා දාන හැටි තවත් එකී මෙකී නොකී නොයෙකුත් විදිහේ තාඩන පීඩන ඝාතන මව්පියන් ඝාතනය කරනවා වැඩිහිටියන් ඝාතනය කරනවා භික්ෂුන් වහන්සේ ඝාතනය වෙනවා එතකොට මේවට හේතෝ මූලාධාර වෙලා තියෙන්නේ මොකද්ද දේශය එතකොට ඒක සාමාන්‍යයෙන් අපේ තියෙන සුගතියට යන තියෙන මගත් නිවනට යන තියෙන මගත් වහන නිසා ඒක නීවරණ ධර්මයක් මේ දෙක තමයි ලෝකේ රජ කරන්නේ ආසාවයි තරහයි එතකොට මේවා හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ මෝඩකම නොදන්නාකම. ඒක බණ පොතේ කියන්නේ මෝහය, මුලාව, අවිද්‍යාව ආදී මේ නම් වලින් හඳුන්වනවා. එතකොට ව්‍යාපාද නීවරණයත් ප්‍රබල දෙයක් අපිට සුගති මඟ සහ නිවන් මඟ වසාලන දෙයක්. තීන මිද්ධ හිතේ හැකිලිච්ච ගතිය, චෛසික ධර්මයන්ගේ හැකිලිච්ච ගතිය, නිද්‍රාශීලී ගතිය, අකර්මණ්‍ය ගතිය. ඒ වගේම හිතේ උත්හාන වීරිය නැති බව, අලස බව, මේවා ඉතින් සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න අවශ්‍ය කරන්නේ විස්තර වශයෙන් ඕන කෙනෙකුට පැහැදිලි. ඒකත් නීවරණ ධර්මයක්. සුගතියටත් බාධාවක්, මෝක්ෂයටත් බාධාවක්. උද්ධච්ච කුක්කුච්ච දෙකක්. උද්ධච්ච කියන්නේ සැලෙන ගතේ හිතේ සමාහිත බවක්, එකඟතාවයක්, තැම්පත්කමක් නැති සෙලවෙන ගතිය, වික්ෂිප්ත ගතිය. කුක්කුච්ච කියන්නේ තමන් අතින් කෙරිච්ච වැරදි හා තමන්ට කරන්න බැරි වෙච්ච හොඳ දේවල් පිළිබඳ ඇති වෙන තැවිල්ල, පසුතැවිල්ල. ඒකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. බුද්ධ දේශනාවේ තියෙන තමන් නඳුනවච්චම නිසා යම් වැරදි සිද්ධ වුණා නම් ඒවා නැවත නැවත හාරන්න එපා. එහෙම අතහැර දාන්න. ඒවා මතු කරන්න යන්න එපා. ඒකෙන් තවත් අකුසල් සිත් පහළ වෙන්නේ. තමන් අතින් කෙරෙච්ච කුසලයක් තියෙනවා නම් ඒක මෙනෙහි කරන එක හොඳයි. ඒක සිහි කරන එක හොඳයි. ඒ නිසා අපි කිසි විටක ගිය දේවල් ගැන පහුතැලි වෙන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ තවත් ඒ අකුසලයේ ප්‍රබල වෙන එකයි වෙන්නේ. එතකොට මේ උද්ධච්ච කුක්කුච්ච දෙකත් බාධාවක් හිත වඩන කෙනෙකුට, හිත දියුණු කරන කෙනෙකුට, පිං වඩන කෙනෙකුට ඒක බාධාවක්. විචිකිච්ඡා. දැන් ඒවා තමයි ඔය සමාජයේ බෞද්ධයන් තුළ දැන් ඇති වෙලා තියෙන්නේ. මොකද්ද? බුද්ධේ කංකති විචිකිච්ඡති, ධම්මේ කංකති විචිකිච්ඡති, සංඝේ කංකති විචිකිච්ඡති. ආ බුදුරජාන් වහන්සේ පිළිබඳ සැක මේ මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන තාක් තව බුදු කෙනෙකුම පහළ වෙන්න බෑ. ඒක එක්තරා න්‍යායක්. තව බුදු කෙනෙකුෙන් පහළ වෙන්න බෑ. එතකොට යම්කිසි කෙනෙක් එහෙම බුදු වෙලා කියනවා කියනොනම් ඒක ප්‍රලාපයක් බව හොඳට මතක තියාගන්න. ධර්මයේ පිළිබඳ ත්‍රිපිටක ධර්මයේ ඒකට අපි නවලෝතුරු ධර්මයේ කියන මගපල නිවන් කියලා ගත්තන් පස්සේ මේ ධර්මයේ කෙරෙහි තමයිගේ සිත් සැක ඇති වෙලා තියෙනවා. මේක ස්වාඛාතයි. ඒ වගේම ධර්මයට තමයි මේ ස්වාඛාතෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ස්වාඛාත ආදී මේ නම් කියන්නේ සීසත් ධර්මයට. ඉතින් අද අපේ හාමුදුරු මට පේනවා යතිවරු පවා අද මේ ස්වාඛාත ආදී පාඩ යොදාන තියෙනවා ඔය බෝධි වන්දනා කරනකොට බෝධි පූජා තියෙනකොට සමහර තැන්වල බුදුහාමුදුරන්ට වඩා ගරු කරන්නේ බෝධියට. චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබුණත් ඒකට වඩා ගරු කරන්නේ බෝධියට. ඉතින් බෝධීන් වහන්සේ කියන්නේ පාරිභෝග චෛත්‍යයක්. ඒකේ සාන්දිෂ්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික මේවා දාන්න පුළුවන් දේවල්. ඔන්න ධර්මයේ තියෙන තැනට අධර්මයේ නැහැටි. කවුරුවත් දන්නේ නැහැ. සාදු සාදු සාදු කියලා ඉතින් පූජා පවත්වනවා, පැන්වත් කරනවා, කලගෙඩි ගණන් බෝධියට පැන්වක් කරනවා. ඉතින් මේ සියලුම අපලෝ උපදුරු දුරු වෙන්න කියලා හිතනවා. ඇත්ත වශයෙන් අපි ඉස්සලම හිත පිහිටුවා ගන්න රත්නත්‍රය කෙරෙහි. රත්නත්‍රය කෙරෙහි ඇතල විශ්වාසය අපි ඇති කරගන්න ඕනන්නේ. ඒවා ඉතින් වෙනම කතා කරන්න ඕන දේවල්. එතකොට මේ විදිහට අපේ හිත තුළ මේ ධර්මයේ පිළිබඳ හොඳ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මහා සංඝයාගේ ಗುಣ තමයි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීජිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය සහ අනුත්තරම් පුඤ්ඤක් හෙත්තන් ලෝකස්ස. මේ මහා සංඝයාගේ ಗುಣ මේ කියන්නේ ආර්ය මහා සංඝයාගේ ಗುಣ. එතකොට සමහර භික්ෂූන් වහන්සේ ළඟ මේ ಗುಣ එකක්වත් නැති වෙන්න පුළුවන්. සුවල්ප වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලාත් අර ආර්ය සංඝයාගේ தത്വෙට ඒම සඳහා වීරිය කරන නිසා උන්වහන්සේලාත් අපි සලකන්නේ මහා සංඝරත්නය කියලා. බෞද්ධයන් තේරුම් ගන්න ඕන හොඳටම මේ කියන්නේ මේ ಗುಣ සම්මුති මහා සංඝයා තුල ප්‍රතජන භික්ෂූන් වහන්සේ තුල නොතිබෙන්න පුළුවන්. ඒ ಗುಣ තියෙන්නේ ආර්ය මහා සංඝයා තුල. ඒ නිසා සංඝයා පිළිබඳව කලකිරීම ඇති කරගන්නවා සමහර අය දන්නේ නැතිකම නිසා මේවා හොඳට තේරුම් ගන්න ඕන. පුබ්බන්ත අපරන්ත පිළිබඳව සැක තියෙනවා. ඈ පරලොවක් කියලා එකක් තියෙනවද? කොහෙද ඒක තියෙන්නේ? කොහොම වෙයිද ඒක? ඒක ඇත්තද? ඔය වගේ සැක. සේරම සැක දුරු කරගෙන එකපාරට බෞද්ධයෙක් වෙන්න බෑ. යම් යම් දේවල් ප්‍රත්‍යස් ආબોධය ඇති වෙච්චන් පස්සේ ඒව අපිට ආબોධ කරගන්න පුළුවන්කම තියෙන. ඒතෙක් අපි කරන්න ඕනේ මොකද්ද? බුද්ධ දේශනාව සද්ධාවෙන් අපි පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපි දැකලා නැහැ මේ ජීවිතේදී. ධර්මය අපිට ප්‍රත්‍යක්ෂ වෙලා නැති වෙන්න පුළුවන්. ආර්ය මහා සංඝ රත්නය අපි සමහරට දැකලා ප්‍රත්‍යක්ෂයෙන් අපි වටහාගෙන නැති වෙන්න පුළුවන්. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිබඳ සද්ධාවෙන් අපි ඒවා පිළිගන්නවා. එහෙමයි අපි ක්‍රමක්‍රමෙන් අපි යන්න ඕනන්නේ. එක පාරටම අපි අවබෝධයෙන් මේ අනවබෝධයට යන්නේ අනවබෝධය තුලින් තමයි අවබෝධයට යන්නේ. අවබෝධයට යෑමට නම් අපි ළඟ තියෙන්න ඕන ඒ දේ පිළිබඳ විශ්වාසය. මේක භක්තිය නෙමෙයි, අන්ධ භක්තිය නෙමෙයි, විශ්වාසයයි. ඒ නිසා තවත් දේවල් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ අපි සැක ඇති කරගන්න හොඳ නැහැ. අපි සැක නැතුව අපි යම්කිසි දෙයකට බහින්නට ඕන. සැකය කියන එක දෙගිඩියාව කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මේ විදිහට අපේ හිත සකස් කරගන්නකොට ඔය නීව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ තමයි නිතරම මතුවලා එන්නේ. එතකොට යම් කිසි කෙනෙකුගේ චිත්ත සමාධියක් ඇති වෙනවා නම් සාමාන්‍ය ඒකාග්‍රතාවයක් ඇතිවීමටත් මේ නීවරණ යටපත් වෙන්න ඕනේ. එයා බෞද්ධයෙක් වෙන්න පුළුවන් බෞද්ධ නොවන කෙනෙක් වෙන්න පුළුවන්. එයා Hindu භක්තිකයෙක් වෙන්න පුළුවන් වෙනත් ආගමිකයෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට චිත්ත සමාධියක් ඇති වෙන්නේ නැහැ ධර්මානුකූලව මේ නීවරණ යටපත් කරන්නේ නැතුව. හැබැයි එයා බෞද්ධයෙක් වෙන්න ඕන කියලා හැම සම්මතයක් නැහැ. එයා කර්මයේ විපාකයේ පිළිගන්නවා නම් හේතුඵල දෙක පිළිගන්නවා නම් ඒ තැනත්තාට පුළුවන් මේ ධර්ම මාර්ගයට වැටිලා ධ්‍යාන පැත්තට ගිහිල්ලා සමත බලෙන් එයාට ඒ බලාපොරොත්තු වෙන බ්‍රහ්ම ලෝක ආදියට පරායන වෙන්නට පුළුවන්. බෞද්ධයන් වශයෙන් අපි කටයුතු කරනකොට අපි තුනුරුවන් මුල් කරගෙනයි අපි සෑම කටයුත්තක්ම කරන්නේ. එතකොටත් ඔබට පෙනී යනව ඇති අර බුදුරජාණන් වහන්සේ වදාළ මාර උද්දෘත පාඨයක් වශයෙන් ඉදිරිපත් කරව පාඨයේ කොච්චර වැදගත්කමක් තියෙනවද කියන එක. බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ මේ මිනිස්සු බ්‍රහ්ම ලෝක වලට යවන්නවත් දිව්‍ය ලෝක වලට යවන්නවත් එහෙම නැත්නම් සුගතිය දෑවීමටවත් දාන ධර්මාදී පින්කම් වල යෙදවීමටවත් නෙවෙයි උන්වහන්සේගේ මුඛ්‍යාර්ථය. ඒවා සාමාන්‍ය දේවල් උන්වහන්සේගේ දේශනාවට ඇතුළු වෙලා තියෙනවා. දාන කතා, සීල කතා ආදී වශයෙන්. නමුත් උන්වහන්සේ වීරිය කළේ උන්වහන්සේ කාලයක් තිස්සේ පාරමී පුරලා බුද්ධත්වයටපත් උනේ මේ අවිද්‍යා තණ්හා දෙකෙන් වැහිලා මේ ගත කරන ජීවිත ජීවත් වෙන මේ සත්ව ප්‍රජාවට විශේෂයෙන් මනුස්ස දිව්‍ය ආදී අයට නිවැරදි මාර්ගයේ පෙන්눔 කරලා දීලා අර තිලකුණු ආબોධිය සඳහා යොමු කිරීමටයි. ඉතින් ඒකට සුදුසුම වාතාවරණයේ සුදුසුම ජීවිතයේ සුදුසුම කාලය අපි ලබලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයත් සී සද්ධර්මයත් ඒ ධර්මය ප්‍රගුණ කරන්න පුහුණු කරන්න පුළුවන් ජීවිතත් අපි හුඟ දෙනෙක් ලබලා තියෙනවා. බෞද්ධ පින්වත්නි දැන් අද සිටින මිනිසුන් දිහා බැලුවෙන් පස්සේ හුඟා හේතු සම්පත් තියෙන, වාග්ය සම්පත් ඇති හුඟා ජීවිත තියෙනවා. ඒ අය නිකන් අකාලයේ පරවෙලා යන මල් වගේ ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්න නැතුව නිකම්ම තමන්ගේ ජීවිතය අකාලයේ අභාවයට යනවා. කරගතු දේ කරගන්නේ නැහැ. ඒ නිසා සමත භාවනා පිළිබඳ අපි කතා කරනකොට හුඟ දෙනෙක් කතා කරන්නේ ආනාපාන සතිය වඩලා සමත භාවනා කරලා මේ හිත එකඟ කරගන්න. සමාජයේ හැටියට ඒක වරදක් නැහැ. මොකද ඔබ ගත කරන කාර්යබහුල ජීවිතයෙන් මිදිලා ඔබට එපා වී තියෙන මේ දෛනිකව යන මේ රාමුවෙන් මිදිලා ඔබ හරි කැමති සුළු වෙලාවක් හරි හිත සැහැල්ලුවෙන් තියාගන්න. හිත සංසුන් කරලා තියාගන්න. එහෙම ක්‍රම දන්නේ නැති නිසා ඒවා විශ්වාස කරන්නේ නැති නිසා අපේ තරුණ පරපුර පමණක් නේ වැඩිහිටි පරපුරත් අද ඒ සැනසීම හොයාගෙන යන්නේ කො මත්පැන් වලින්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලින්. බලන්නකෝ අපේ රටට ගලාගෙන එන මත්ද්‍රව්‍ය මේවා පාවිච්චි කරලා තමයි ඒ කට්ටිය අර කෙලෙස් යටපත් කරන්න මහන්සි ගන්න. ඒක ඉතින් අවිද්‍යාවෙන් අවිද්‍යාව නැසනවා වගේ වැඩක්. කවදාවත් වෙන්නේ නැති වැඩක්. ශාරීරික වශයෙන්ොත් මානසික වශයෙන්ොත් බෙලහීනෙක් වෙනවා මිස ලෙඩෙක් වෙනවා මිස මානසික රෝග වර්ධනය වෙනවා මිස කවදාවත් එයාට විමුක්තිය සාදා ගන්න මේ ජීවිතේ පුළුවන්කමක් තියෙන්නේ ඊළඟට ලබන ජීවිතයත් නම් මන්ද බුද්ධික මනා බුද්ධියක් නැති බොහොම අභාග්‍ය සම්පන්න අහේතුක දිහේතුක ජීවිත තමයි පෙරපින් තිබුණත් ලැබෙන්නේ. ඒ නිසා ඒක ඒක නිකන් මනස්ඝාතයක් අපේ අද භාවිතා කරන වචන වලින් කරන ඒක මනස්ඝාතයක්. ඒක නිකන් ඇත්ත වශයෙන්ම සැප හොයාගෙන යන මගක් නෙවෙයි. ඒ නිසා ඔබ කැමතිනම් සමත භාවනාවක් වශයෙන් හිත ටිකක් පුරුදු කරගන්න කැමතිනම් බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් ඔබට පුළුවන් ඒ පැත්තට යොමු වෙන්න. ප්‍රධාන වශයෙන් ඔබ සිටින්නට ඕන සියලුම දෘෂ්ටි අතහරින්නට ඕන. ඔබ පිළිගන්නට ඕන හේතුවක් නිසයි ඵලයක් හටගන්නේ. ඵලයක් හටගන්නේ නිකම්ම. ඒ නිසා හැම දෙයකටම හේතුවක් තියෙනවා හේතුඵල දෙක පිළිගන්නට ඕන. ඔබ බෞද්ධයෙක් නම් තුනුරුවන් පිළිබඳ හොඳ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. එහෙම ඔබ ඇති කරගත්ත කෙනෙකුට අපි හැම කෙනෙකුටම පුහුණු කරන්න පුළුවන් නිසා නෙවෙයි අපි ඒක මතක් කර දෙන්න කැමති ඒ විදිහේ කර්මස්ථාන අපේ බණ පොත්වල සඳහන් වෙනවා විශේෂයෙන් සූත්‍ර පිටකයෙන් සහ අභිධර්ම පිටකයෙන් ගත්ත දේවල් තියෙනවා විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන ශීර්ෂයෙන් කර්මස්ථාන 40ක් සමත කර්මස්ථාන. ඔබ අහලා තියෙන දස කසින. කසින 10ක් තියෙනවා. භූත කසින 4යි, වර්ණ කසින 4යි, ආලෝක කසිනේ සහ අවකාශ කසිනේ. මේව තමයි අබුද්ධෝත්පාද කාලවලදී ඔය තපස්සීවරුන්, ඊර්ෂීවරුන් කියන අය මේ කසින 10 උපදවලා තමයි මේ කසින සමා දිහාන උපදවලා ඒවා සමාපatti වශයෙන් පුරුදු කළා තමයි ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විචාරණ పూర్වේ නිවාස ආදී මේ අවිඥා සිත් උපදවන්නේ මේ විශේෂයෙන් දස කසිනයන් පුරුදු කරලා දස කසිනයන් පුරුදු කරගත්ත කෙනෙකුට ඒක චතුත්ථ ධානික වශයෙන් හෝ පංචම ධානික වශයෙන් හෝ පුරුදු කරගත්ත කෙනෙකුට ඒවා අනුලෝම වශයෙන් සමවදින්න පුරුදු කරගත්ත කෙනෙකුට ලෞකික වශයෙන් ලැබිය හැකි ලෞකික ලෝකයා එදා විමුක්තිය වශයෙන් සලකාපු නේව සංඥා නාසඤ්ඤායතනය දක්වා හිත ඒතරත්තාට ගෙනියන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා කල්ප ගණනාවක් ඒ ධ්‍යාන සැපේ ඇලිලා ඉන්න පුළුවන්කම තියෙනවා මේ කසින පුරුදු කිරීම තුලින් ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරන තවත් ඒක සමතයටත් වැටෙනවා විපස්සනාට හරවා ගන්නට පුළුවන් දස අසුබ උද්දුමාතක විනීලක විපුබ්බක විච්ඡිද්දක වික්කිට්තක වික්කායිතක හත වික්කිට්තිත ලෝහිතක පුලවක අට්ඨික ආදි වශයෙන් මේ අපි සුභය සැපය හොඳේ කියලා ගන්න මේ ශරීරයේ තියෙන අසුභ අවස්ථා 10ක්. ඒ 10 සිහි කිරීම තුලිනුත් ධ්‍යානයක් ලබන්න පුළුවන්. හිත එකඟ කරගන්න පුළුවන්. රාග ආදී කෙලෙස් යටපත් කරගන්නට පුළුවන්. ඒක විදර්ශනා භාවනාවටත් උපකාර වෙන දෙයක්. ඒ වගේම තවත් 10ක් තියෙනවා දස අනුස්සති. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගත සති, ආනාපාන සති වශයෙන් එහෙම 10කුත් තියෙනවා. ඒකෙන් විශේෂයෙන් ආනාපාන සතිය ගත්තෙන් පස්සේ ධ්‍යාන හැම එකක්ම ආනාපාන සතියෙන් උපදවන්නට පුළුවන්. ඒක අපි එච්චර විස්තර කරන්න මේක අවස්ථාවක් කරගන්න. ඒක අපේ බණ පොතේ තියෙනවා ආනාපාන සති සූත්‍රයේ මහා ආනාපාන සති ආත්මහ සතිපට්ඨාන සූත්‍රයේ මහා සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති පිළිබඳ විස්තර කරන සූත්‍ර වලින් ඒක බොහොමත්ම පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන්. අපි මේ අපේ කාලය හැටියට අපි කියන්නේ බොහොම කෙටි සරලවයි අපි ඒක පහදලා දෙන්නේ. ඒ වගේම මේ 30ට අමතරව තවත් තියෙනවා බ්‍රහ්ම විහාර හතර. ඔබ අහලා තියෙනවා මහා බ්‍රහ්මයා කියන ඒ බ්‍රහ්මයා පිළිබඳ එයා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර වැඩිමෙන් තමයි ඒ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒවත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන, ද්විය ධ්‍යාන ආදී වශයෙන් උපදවන්නට පුළුවන්. නිමිති තමයි විශේෂයෙන් කියන්නේ බ්‍රහ්ම විහාර වශයෙන්. මහා බ්‍රහ්මයා සමානය කියනවා. වගේ මෙත්තා කරුණා මොහිතා උපේක්ඛා කියන මේ මේ භාවනා කරම හතර යම් කිසි කෙනෙක් වඩනවා නම් එයාට හුඟක් සංසුන් ජීවිතයක් ගත කරන්න, tempat ජීවිතයක් ගත කරන්න, නොගටි ජීවත් වෙන්න, නොඇලී ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. විදර්ශනාවටත් පාදක කරගන්න බොහොමත්ම පහසුයි. ඒක ලෞකික වශයෙන් අපේ ජීවිතේ විශාල සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන්. මේ කැළඹිච්ච ලෝකයේ කෙලසුන්ගෙන් ගහන වෙච්ච මේ ලෝකයේ තුල ඔබට පුළුවන් නම් විනාඩි 20ක් 30ක් පමණ කාලයක්වත් මෙත්තා භාවනාවේ හෝ කරුණා භාවනා මුදිතා උපේක්ඛා භාවනාවල යෙදෙන්න පුළුවන් නම් ඔබට ලොකු සැනසීමක්. හැබැයි කරුණා මුදිතා උපේක්ඛා ලබන්න ඉස්සලා මෛත්‍රී කර්මස්ථානය හොඳට පුරුදු කරන්න ඕන. තමන්ට මෙත් වඩාගෙන ඒ වගේම හිතවත් අයට, මදහත් අයට, වැඩි වෙලාවක් අහිතවත් අයට මෛත්‍රිය වැඩිම තුලින් අපිට පුළුවන් මේ මෛත්‍රී හිත හොඳට දියුණු කරලා ඊන් පස්සේ කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ඛා භාවනා ආදී වලට යන්නත් පුළුවන්. කරුණා කියන්නේ දුකටපත් වෙච්ච සත්වයන් පිළිබඳ දුකෙන් නිදහස් කිරීම පිළිබඳ ඇති වෙන බොහොමත්ම කාරුණික හිතවිලි પરම්පරාවට කරුණා භාවනා කියන්නේ. මුදිතා කියලා කියන්නේ සතුටෙන් හැම කෙනෙක්ම එකාකාරයෙන් සතුටෙන් සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්නකොට එකම පිරිසක් වශයෙන් එකම සහෝදරයන් වශයෙන් ජීවත් වෙනවා දැකීම වශයෙන් අරමුණු කරන කෙනෙක් තමයි මුදිතා කියලා කියන්නේ. ඊටත් වඩා වටිනා දෙයක් තමයි උපේක්ෂාව. අපිට පුළුවන් නම් බොහෝ අවස්ථාවල හිත උපේක්ෂාවෙන් තියාගන්න ඒක නිවනෙන් මෙහා තියෙන ලොකුම සතුටක්. උපේක්ඛාජ සිරේට හාතෝ කියලත් අපේ බණ පොතේ එහෙම කියනවා. උපේක්ෂාව කියන එක බොහොම හොඳ ගුණයක්. ඉතින් ඒවා ඔය කියන ලද කරුණු ටිකක් තවත් එකක් තියෙනවා ආහාර පටිකූල සංඥාව. අපි ගන්නා මේ කබලීකාර ආහාර නැත්තම් මේ කන බොන දෑ ඒ වගේ තියෙන අසාර බව ඒකේ තියෙන පිළිකුල් බව මෙනෙහි කරන්න පුළුවන්. දැන් ආහාරයක් හදනකොට තියෙන වර්ණය, ගන්ධය, රසය, සතුට ආහාරයේ අනිවන් පස්සේ භාජනය කරන්නේ නැහැ. ඒ අනාපු ආහාරය ටිකක් විකෘතියට බරයි. තව කෙනෙකුට දෙන්න බෑ. ඒක කටට ගත්තන් පස්සේ කෙලස් සමග මිශ්‍ර වෙනන් පස්සේ තවත් අපිරිසිදුයි. ඒවා උදරය කරා ආමාශය කරා ගියන් පස්සේ තවත් අපිරිසිදුයි. ඒක දිරවා අවසන් වුණාන් පස්සේ අතිශයින්ම අපිරිසිදුයි. අර කියනවනේ බුඤ්ජති සපරිවාරෝ නික්කමන්තෝ නිලීයති. ඒකට හරි සතුටෙන් හිනාවෙන් සංගීතයෙන් ආහාර ගන්නවා ආහාර පාන ගන්නවා නික්කමන්තෝ නිලීයති. ඔබ ඒක තේරුම් ගන්න. එතකොට ඒ පිළිබඳව කල්පනා කිරීමෙන් හිත පුරුදු කිරීම තුළින් ප්‍රථම ධානය ලබන්නට පුළුවන් බව සඳහන් වෙනවා. ඒ වගේම ආහාර ලෝලත්වය අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් එකක් තියෙනවා 40 වෙනි එක තමයි චතු ධාතු අවස්ථාන. ඔබ දන්නවා අපි මේ කතා කරන බාහිර ලෝකයක් Tamange මේ ශරීර කෝඩුවත් පරමාර්ථ වශයෙන් බැලුවෙන් පස්සේ තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා ධාතු හතර. මහා ධාතු හතර ආශ්‍රිතව ඇති වෙන වර්ණ ගන්ධ රස ඕජා ආදී වශයෙන් ඒ විදිහේ රූප කලාප 28ක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි. ඔබ බෞද්ධයෙක් නම් ඔබ ධර්මයේ විශ්වාස කරන කෙනෙක් නම් මොහොතකට ඔබ සංසුන්ව වාඩි වෙලා මනසින්ම බලන්න මේ ඉසේ ඉඳලා පාදාන්තය දක්වා තියෙන කේස් ලෝමණියේ දස් සම්මස් නහර ඇට ඇට මිදුළු අක්මා දලබු ආදි වශයෙන් බලන්න මේ කොටස් ටික වෙන් කරලා මේක පිළිගොල්ල වශයෙන් ගත්තොත් කොටස් 32යි ධාතු වශයෙන් ගත්තොත් කොටස් 4යි. එතකොට ඔබට අවබෝධයක් මගපල අවබෝධයක් නැති වුණත් ඔබට පුළුවන් පොඩි වෙලාවකට පුළුවන් මේ හතර වෙන් කරලා කොහෙද මම කියන එක නයින්නේ කියලා බලන්න. මේ හතර වෙන් කලන් පස්සේ හතර ගොඩවල් හතරක් ගැහුවෙන් පස්සේ කොයි කොටසද මම ඉන්නේ? තර්කානුකූලව බලන්න මම කියලා කෙනෙක් එතන ඉන්නවාද කියලා නෑ. ඇත්ත වශයෙන්ම නෑ. එතකොට මනස්කල්පිතයක් මවා ගැනීමක් මිස සෙවණැල්ලක් මිස එහෙම දෙයක් ඇත්තේ නැහැ. මේ පිළිබඳව අත්තිමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් යම් කිසි කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒක දිනු කරනකොට කියන ධාතු මනසිකාරය. එතකොට මේ කියන ලද කර්මස්ථාන 40 සමත කර්මස්ථාන වූ නමුත් මේවා සමහර කර්මස්ථාන වලින් ප්‍රථම ධානයේ පමණයි මරණානුස්සතිවදී භාවනා වලින් කසින සහ මෛත්‍රී වැනි භාවනා වලින් චතුත්ථ ධානය එහෙම නැත්නම් පංචම ධානය ලබන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඔය අපි විසුද්ධි මාර්ගයත් ආධාර කරගෙන මේ කරුණ ටික මතක් කළේ මේ සම 40 කර්මස්ථාන. අද මේ නූතන භෞතික දියුණුව පවතින මේ ලෝකයේ ජීවත් වෙන ඔබට පෙනී ගිහිල්ලා ඇති මිනිසුන්ගේ හිත කොච්චර නොසන්සුන්ද හිත කොච්චර කලබලද බලන්න දැන් වෙළඳ පොළකට යන්න සුපර් මාකට් එකට යන්න නගරයකට යන්න මේ සේරම තියෙන මිනිසුන්ගේ මේ ඉන්ද්‍රියම් පිනවන්න ඕන කරන දේවල් එක එක හැඩතල දාලා යුදවලා මිනිසුන්ගේ තෘප්තිය ලබා දෙන්න ඕන විදියට තමයි මේ බඩු ගොඩවල් ගහලා තියෙන්නේ. නමුත් මේ කොච්චර බඩු ගොඩවල් ගහලා තිබුණත් ඒවා ඇහැට කනට නාසයට දිවට කයට මිස අනිත් දෙයකට අවශ්‍ය නැහැ. ඉතින් අහිතෙන් අපි අල්ලාගෙන ඉන්නේ. මේවා වැඩි වෙන්න වැඩි වෙන්න මිනිසුන්ගේ සැප නෙමෙයි වැඩි වෙන්නේ හිත වික්ෂිප්ත වෙනවා කලබලයටපත් වෙනවා. ඔබට පෙනී යනවැදී සුපර් මාකට් එකට ගියන් පස්සේ කොයි දේද ගන්නෙ? කෝකද ගන්නෙ? කෝකද වඩා ගුණ? කෝකද වඩා ලස්සන? මේ විදිහේ එතනක් තියෙන්නේ චිත්ත පෙරලියක්. ඉතින් මිනිසුන්ට හිත හදාගන්න බෑ. ගෙදර එන්නෙත් ඒවත් එක්ක. රස්සාව කරන තැන ඉන්නෙත් ඒවත් එක්ක. මෙහෙම වෙනකොට අන්තිමට මිනිසුන්ට හිත පාලනය කරන්න බැරි වෙනකොට තමයි අන්තිමේ ගිහිල්ලා එක්ක කෝච්චියට පයින්නවා. එක්කෝ පාලම පල්ලේ පනිනවා. එහෙම නැත්නම් මොනවා හරි දිවිහානි කරගන්න දෙයක් කරනවා. මොකද යම් ප්‍රමාණයකට පමණයි මේ හිත අපිට ඔරොත්තු දෙන්නේ. ඔරොත්තු දෙන්නේ නැති සීමා වයම්පස්සේ තියෙන පහසු දෙයින් මිනිස්සු සැනසීම ලබනවා. අර පහුගිය දවස්වල තාත්තා කෙනෙක් අර දරු දෙන්නත් එක්ක දැක්කනේ කෝච්චියට පැනලා. ඉතින් පුළුවන් ද කෙනෙකුට මේක කරන්න පුළුවන්. කොහොමද මේ උත්තේජනය ලැබෙන්නේ? අර මේ සැනසille ලබන දේවල් එක්කෝ වැටීමෙන්, එක්කෝ Tamange ඒ බලාපොරොත්තු සුන් වීමෙන්, එහෙම නැත්නම් Tamange බලාපොරොත්තු වලට ලබා ගන්න තියෙන දේවල් නැතිවීමෙන් විවිධ දේවල් වෙන්නට පුළුවන්. ඒ නිසා අපේ ධර්මානුශාසනාව කෙටි කරමින් අපිට කියන්න තියෙන්නේ පින්වතුනි අපිට මේ කවදාවත් මේ ලෝකයේ භෞතික දේවල් වලින් පමණක් සැනසීලා තෘප්තිමත් වෙන්න නම් පුළුවන් කමක් නැහැ. අපි හැම විටම ඉන්නේ අතෘප්තිමත්ද? ඔබ හිතට එකඟව කල්පනා කරලා බලන්න ඔබ ඉන්න තැන ඉඳලා කල්පනා කරන්න මම තෘප්තිමත්ද කියලා. මගේ ගෙදරින් මම තෘප්තිමත්ද? ගෙදරට තියෙන බඩු මුට්ටු වලින් තෘප්තිමත්ද? මගේ වාහනයෙන් තෘප්තිමත්ද? මගේ තියෙන සම්පත් වලින් මම තෘප්තිමත්ද? ඉතුරු හරියත් ඔයා හිතා ගන්න ඔයගොල්ල. නෑ තෘප්තිමත් නෑ. එහෙමනම් මේකට තියෙන හොඳම දේ මොකද්ද? ලෝකේ ඉන්න සේරම මානසික රෝගී. කායික රෝගීන් නම් ටිකක් අඩු වෙන්න පුළුවන්. ඇතැම් කාලවලදී තරුණ කාලේදී රෝග අඩු වෙන්න පුළුවන් කායික වශයෙන්. නමුත් අපි හැම කෙනෙක්ම මානසික රෝගී. ඔය අංගොඩ මුල්ලේරියාව ඉන්න කට්ටිය නෙමෙයි මානසික රෝගෙන් ඉන්නේ එළියේ. අර කට්ටියලා දිනේ මානසික රෝගයේ තද වෙලා වැඩිකමට දාලා දින ඒ කට්ටිය වාට් වලට ඇතුල් කරලා ඉනවා. නමුත් බැලුවෙන් පස්සේ හැම කෙනෙක්ම කොයිතරම් ඇඳුම් පැළඳුම් ඇඳගෙන හැඩට වැඩට ලතාවට ගමන් බිමන් යමින් හිටියත් අපි සේරම මානසික රෝගීන්. ඒ බව හිතලා ඔබේ ආයස දික් කරගන්න කැමති නම්, ඔබේ නිරෝගිකම වර්ධනය කරගන්න කැමති නම්, ඔබ කළ යුතු එකම දේ කියලා මට කියන්න පුළුවන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමයි. තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද? දවසේ යම් වෙලාවක් වෙන් කරගන්න. ඔබේ කය සතප්පවන්න ඔබ දවසේ මුළු පැය ඔබ අවදියෙන් ඉන්න හැම පැයක්ම ගත කරන අතර ඔබේ මනස නිරෝගීමත්ව තියාගන්න ඔබ සුළු වෙලාවක ගත කරන්නේ නැත්තේ ඇයි? ඔබ මේක හිතන්න. එහෙම හිතලා ඔබේ ජීවිතයට ආනාපාන සතිය හෝ මෙත්තා භාවනාව හෝ සරල භාවනාවක් ලං කරගන්න. කසිනාදී භාවනා කරම නම් ගුරු උපදේශයක් නැතුව ඔබට කරන්න බෑ. අසුබ කර්මස්ථානත් ඒ වගේ ගුරු උපදේශයක් නැතුව කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ඔබට යම් අවස්ථාවක වරදින්න පුළුවන්. එහෙම වැරදුණෙන් පස්සේ ඔබට ප්‍රතිකර්මයක් කරන්න කෙනෙක් නැති වෙනවා ගුරුවරයෙක් නැති වුණොත්. එතකොට ඔබට යන්න සිද්ධ වෙනවා මානසික වෛද්‍යවරයෙක් ළඟට. අපි ළඟට කඳුබොඩේ ඉන්නකොට නොයෙකුත් දෙනා එනවා. මේ තනියම භාවනා කරලා ටීවී එකෙන් දර්ශන දැකලා ඒ වගේම භාවනා කරලා ඒ අය රෝගින් වෙලා එනවා. වරක් ආව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දෙන්නේ කසින භාවනා කරන්න ගිහිල්ලා. ඉතින් විකෘති කසිනියක් හදාගෙන භාවනා කරන්න ගිහිල්ලා මනස විකෘති වෙලා. S2 පියාගත්තත් S2 අරගෙන ඉන්නකොටත් පන්ති කාමරයට ගියන් පස්සේ දේශන ශාලාවට ගියන් පස්සේ පාරට ගියන් පස්සේ හැමදැනම කසින මණ්ඩල පේනවලු. ඉතින් ජීවිතේ නැති කරගන්න ගිහිල්ලා අන්තිමේ ඒ අපි ඉන්න තැනට ආවා. ඇවිල්ලා අපි ඊට උපදේශයක් දුන්නා ඒක අයින් කරගන්න. ඒ නිසා ඔබ දන්නේ නැති භාවනා පුරුදු වෙන්න යන්න එපා. සරල භාවනා ක්‍රමයක් කරලා ටිකෙන් ටික හිත හදා ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ සමත භාවනා පිළිබඳ බොහොම දීර්ඝව ගැඹුරින් මේක කතා කළ යුතු ඡේදයක් වුණත් අපේ කාලයකට ඉතිරි දෙන්නේ නැහැ. මේ පිළිබඳ ඔබ පොතපතත් සම්බන්ධ කරගැනීමෙන් දැනුවත් කරමින් ඔබ අද ඉඳලා ඔබට මම ආශිර්වාදයක් කරන ඔබට අදිෂ්ඨාන කරගන්න කියනවා යම් සමත භාවනාවක් මෙත්තානුස්සති ආනාපාන සති වැනි භාවනා ක්‍රමයක් බොහෝම සරලව බොහොම හික්මීමෙන් මධ්‍යස්තව තමන්ගේ නිවසේ විනාඩි 10න් පටන් ගන්න. විනාඩි 10ක් පටන් අරගෙන ඒ භාවනාව පුරුදු කිරීම තුළින් ඔබට පුළුවන්කම ලැබෙයි මාස දෙක තුනක් යනකොට මනස නිරවුල් කරගත්ත. නිරවුල් මනසකින් කටයුතු කරන්න පුළුවන් సంతානයක් ගොඩනගා ගන්න ඔබ හැම දිනාටම හැකි වේවි. හැම දිනාටම තෙරුවන් සරණයි. ප්‍රාර්ථනා සාදු සාදු ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ ශ්‍රී සුමතිපාල වංශාපි දජ විනයාචාර්ය ශ්‍රී ලංකා ස්වේජින් මහනිකායි මහානායක කම්මට්ටහනාචාර්ය අතිපූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීව ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි